වෙලාවේ දීලා තියෙන පරිදි අපේ ප්‍රශ්න විචාරත් වැඩ පිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි තරංගගෙන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 12ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ නාසයේ මැද කොටසයි. ඉඳගෙන සිටින ඉරියව්ව දෙස සිතින් බලා සිටීමේදී හුස්ම රැල්ල ප්‍රකට වෙයි. හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී මාගේ කය සැහැල්ලු වේ. අද දින මෙසේ පර්යංකයේ රැඳී කය සැහැල්ලු වී ඇති අවස්ථාවේදී දහවල් දාණය සඳහා gediya ගැසූ විට මා තුළ දැඩි කම්පනයක් ඇතිවිය. එම කම්පනය සමග සිත ශරීරයෙන් පිටට පැන්නාක් මෙන් දැනුනි. පෙර තිබූ සැහැල්ලුවට සාපේක්ෂව වඩා අතිශය සැහැල්ලුවක් ශූන්‍ය බවක් ඇතිවිය. සියලුම දෙනා දානය සඳහා භාවනා ශාලාවෙන් පිටව යනු මට දැනුනි. විදුලි පංකා නිවා දැමීම නිසා එකවර ඇති වූ නිසල බව ඊතා ආස්වාද ජනක විය. මම මද වේලාවක් මෙසේම පර්යංකයේ රැඳී සිට දානය සඳහා පිටත් වීමි. මේ දිනවලදී භාවනා කිරීමෙන් මට හැඟී ගියේ දවසේ හොඳම පර්යංකය මට ලැබෙන්නේ මද උණුසුම් ජලය ස්නානයෙන් පසු ආසන්නතම අවස්ථාවේ බවය. පර්යංකයේ ප්‍රතිඵල සඳහා මෙසේ බාහිර සාධක හේතු වේද? නැතිනම් මෙය මට හැඟෙන අයුරු පමණක්ද? මාහට කරුණාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. අපිට ආතියට මේ භාවනාවට පසුබිම් භාවනාවට ආසන්න කාරණා භාවනාවට සප්පාය කරන මොනවද කියන එක පොඩි බබෙක් යාලු කරගන්න ක්‍රමයක් වගේ. බබට ගහලා යාලු කරගන්න බෑ. මොන විදියෙන් හුරතල් කරගන්න ඕනද කියලා තමන්ගේ කය හුරතල් කරගත්ත තරමට භවනා හරියනවා. එනිසාකට දෙන්න තියෙන ඔක්කොම සැප දෙන්න. දීලා භවනා හුරු වුණාට පස්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපිට දැනගන්න පුළුවන්. නලව ගන්න එක විතරයි මේකේ තියෙන්නේ. හුරතලයක් විතරයි තියෙන්නේ. උණු වතුර උණු වතුර දෙන්න. ඇල්ල වතුර නම් ඇල්ල වතුර දෙන්න. බොණ්ඩ ඕන නම් බොණ්ඩ දෙන්න. වැසිකිලි ඇති කරනවා වැසිකිලි ඇති කර ගන්න. ඔක්කොම කරලා බලන්න කොයි විදිහට කෙරුවොත්ද ඇඟ යාලු කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට කාගෙන්වත් උපදෙස් ගන්න ඕන කම නැහැ. ඊම උපදෙස් ගන්න ඕනේ නම් අපිට බුදුහාමුදුර කෙනෙක්ක් කෙනෙක් කෙනකන් ඉන්න වෙනවා. මේ කයට සැප දෙන්නේ කොහොමද කියලා අහගන්න නිවන් දකින්න නෙවෙයි. ඒ තරමටම අපි කයට වද දෙන જાතියක්. කවදාවත් ඒකට සැප දෙන්නේ මේ සුඛෝපභෝගී කරන්නවක්වත් කාමභෝගී වෙන්න හදන එකයි නෙවෙයි. මේ වැඩේට යන්න ඉස්සලා ගුණාර කන්න දෙනවා වගේ කරත් වෙයි. හීය කන්න ඉස්සලා ඒ හරකට කන්න බොන්න දීලා තියන්න බෑ. නැත්නම් ඔය හීය අහන්නේ ආන්නේ වගේ මේ සාමාන්‍ය බුද්ධිය තේරුම් ගන්න යෝගාවචරය ඉතින් ගොඩක් වැඩි කරලා කළා තමයි තේරුම් ගන්න. මගේ ජීවිතේ මම දැකලා තියෙන උදේ දාණය දවල් දාණය අතර තමයි මට හොන්තරම් භාවනා හරියන්නේ. ඉතින් මං නිසන වෙනින්දදී මට කොහොමඩක්වත් ඒක හම්බ වෙන්නේ නැහැ. උදේ දාණය දවල් දාණය අතර උඩ එක්ක කමටහන් සුද්ධ කරනවා එක්ක බණ කියනවා. එළියට ගියාට පස්සේ මම ඒක එන්නකම් බලන් ඉන්නවා. කෑම වේල දෙක අතර පුළුවන් තරම් භාවනා කරනවා. ඉතින් ඒකට මම හඳුන් කුරුපත්තු කරන හඳුන් කුරුපත්තු කරන දෙන දේ දෙනවා. දීනවල වැඩේ කරගන්න. ඉතින් ඒකට තියෙන්නේ මේ ඇඟ කය යාලු කරගන්න වැඩක්. ඉතින් අපි ඉඳගෙන ඉන්නකොටවත් කොයි වෙලාවකවත් සැපතේ ඉඳගෙන නැහනේ. ඉන්නෙත් අඩලෙට. ඉන්නෙත් කුරුසෙ තියලා එන ගැහුවා. ඒකල කියන භාවනා හරියන්නේ කියලා. මොන හරියනවද මේ ශරීරෙට සැපටික දෙන්න ඕන. ඒක කරලමයි ඉගෙන ගන්න තියෙන්නේ. අනිත් අපි වෙන තැනකට ගියයි කියන්නේ. ඍතු මාරුණා කියන්නේ. හැම වෙලාවෙදිම අලුත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ දැනුම ගැන බුදුරජාණන්ස වග කියන්නේ බුදුරජාණන්සේ සඳහන් කළ දෙනවා කායට මෛත්‍රී කරපල්ලා. ඒකල මේ කය හොඳට යාලු කරගෙන හිත ලෙඩ කරගන්න නැතුව කයලෙට කරගන්න තු ධානය හිටියොත් ලේසි. ඉතින් මේ වෙලාවට ආසන්න වශයෙන් මොනවද කරන්න ඕන කියන එක ආදරයෙන්ම දැනගන්න. කයට කරන උරතලින්, කයට කරන ආදරෙන් එයාට මොනවද ඕන කරන්න කියන එක දැනගන්න බැරි නම් විශේෂඥයෝ ගින්නවට පිටරටකින් සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ගත්තට හරියන්නේ නැහැ. සැපදෙන එකයි තියෙන්නේ. ඒ නිසා ඒක ඒක තේරුම් ගන්න අපිට මේ වගේ වැඩමුළු 10ක් විතර කරන්න වෙනවා. කොයි ඉරියව්වෙ හිටියොත් ලේසිද කොයි වෙලාවෙ ලේසිද කියලා ඒකෙන් අදහස් කරන්නේ මේ පහසු සැප ඉරියව් විතරක් කරන අනික වෙලා නොකර ඉන්නවා කියලා. අනික වෙලා කරනකොට තේරෙනවා අර සැප ඉරියව්වේ ඇති කොටයි මේ වෙලාවේ කොච්චර වෙනසක් තියෙනවද භාවනා හරි ගියාම කොහොමද වැරදුනාම කොහොමද කියලා සංසන්දනයත් අවශ්‍යයි. නමුත් යෝගාචර උපස්ථාන කරන්න ඕනේ, අනුග්‍රහ කරන්න ඕනේ. අර වගේම අද උණු වතුර නාලා කරන වැඩක් නම් කරලා දෙන්න. ඒකට කියන්නේ සප්පාය සප්පාය කිරියාය සම්පාදේති. එකට සැපයලවන දේවල් භවනාට අනුയോഗ වෙන දේවල් දැනගෙන කරලා. ඒක ඉතින් ළඟ ඉන්න කෙනාට ඒක හරියන්නේ නැහැ. Tamange හරියන දේ Tamande විතරයි හරියන්නේ. මොකද හිත කියන්නේ ඒ තරම්ම සන්තෝෂ කරන්න බැරි එකක්. හරියට පොඩි ළමෙක් යාළු කර ගන්නවා වගේ. ඒ නිසා ඒවා අත්දැක බලන එක තමයි තියෙන්නේ. අපි අර මුලදී ඉතින් කාටත් වගේ පොදු තත්ත්වයක් දීලා කියනවා උත්සාහ කරලා කරලා කරලා ඇඟත් එක්ක හුරතල් වෙන්න පුළුවන් ඇඟත් එක්ක යාළු වෙන්න පුළුවන් ඇඟත් එක්ක මිත්‍ර වෙන්න පුළුවන් ඇඟත් එක්ක මෛත්‍රී කරන්න පුළුවන් ඉරියව්ව කරලා බල්ලා තේරුම් ගන්න මේ භාවනා කරන්නේ නැත්නම් ඒකවත් බලා ගන්න විදියක් නෑ අපිට අපි හැම වෙලාවෙම මේ දඬු කඳේ ගහගත්ත එක වගේ මේ ශරීරේ බැඳගෙන වැඩ ගන්නා මිසක සපක් දෙන්නේ නෑනේ භාවනා කරන වෙලාවට දෙනවා ඒක දිගින් දිගට තමන්ගේම අත්දැකීම අනුව තමයි තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ ආරම්භයක්. නමුත් අවසානයේ නිවේදිකට කරගෙන යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස. පසුගිය අඟහරුවාදා ඔබ වහන්සේගෙන් මා ලබාගත් උපදේශ අනුව උදරයේ උස් පහත් වීමත් නාසිකාග්‍රේ හරහා යන සුලන් රැල්ලත් මෙනෙහි කරමින් සතිය වඩමි. එසේ කරන අතරදී මාගේ ශරීරයේ වේදනාද නිදිමත ගතිද වීරයෙන් පහ කරමින් සිටිමි. නමුත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දෙසූ පරිදි මාගේ ඇස නිසා හටගත් උල් ඇනීමෙන් මා නිතර සිතුවිලි උපදවා ගනී. මේ උල් ඇනීමෙන් ඇති වූ විෂ නසා ගැනීමට උපදේශක් දෙනසේක්වා. තෙරුවන් සරණයි. විජාර පරණ ඇහැ නිසා ඇනිච්ච උල් දැන් හිත නිසා අලුත් කරගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා එහෙම නැති කෙනෙක් ලෝකේ කවුරුවක්වත් නැහැ. ඇස් දෙක තියෙනවා නම් අපි බලන්නේම කුප්ප තුච්ච පාහර නොකෑමන දහවතුරා දේවල් තමයි. ප්‍රසිද්ධිය ඉන්නකොට බලන්න බැන්න හොරෙන් හරි බලන්න. ඒක ඇති. නැත්නම් ඒ ගැන පශ්චාත්තාප උණයි කියලා ඒක ගැන පස්සේ හිතින්ත උණයි කියලා කෙලස් වැඩි වෙන මිසක අඩු වෙන්නේ නැහැ. නමුත් අපි ඒක වළක්වන්න බෑනේ. ඒ නරක දෙයක් බැලුවා, නරක දෙයක් කෙරුවා, නරක දෙයක් ඇහුවා, නැත්නම් නරක දෙයක් පෙනුණා, නරදයක් වුණා නරදයක් ඇහුණා වුණත් හිත දුක් ගන්නවා ඉතින් ඒකෙන් කරන්නේ අර වැල්පොලියට යනවට දුක් විච්චියක් ගැන කල්පනා කර කර තැවි තැවි ඉන්නවා ඉතින් ඒක තමයි පෘථජන ලෝකේ බාහිර භාවනා කරන යෝගේ දැනගන්නවා ඒ නිසා ඒ වෙච්ච එක වෙච්චාවයි පශ්චාත්තාප වෙන පශ්චාත්තාප වෙච්චාවයි පුළු පුළුවන් වෙලාවේ ඇස් දෙක වහගෙන මූල කර්මත්තානේ ගත කරා සක්මන් කරනවා නම් ඇස් දෙක බම්බයක් විතර ඉස්සරහින් තැම්පත් කරගෙන ටිකට තක්මන් කරන්න. ආන්නේම කළා මේ දැන් ඇහ සංවර කරගෙන ශාකිතාක් අරමුණේ පිහිටපු චිත්තක්ෂණ ගාන වැඩි කරනවා නම් සතුමත් චිත්තක්ෂණ ගාන වැඩි කරනවා නම් ඇඟට නොදැනි හිමීට අර ඇහෙන් ඇති වෙච්ච කෙලස් උල් දැක ගන්න අතර ඒක පශ්චාත්තාපෙන් හිතෙන්නේ නැති වෙයි. පශ්චාත්තාපෙන් හිතගෙන ලියුල් ලියන්න ගත්තොත් කමටහ වාර්තාගතව කරන්න ගත්තොත් හිතන්න ගත්තොත් ඒක එන්නේ එන්න පෝර වෙනවා. එන්නේ එන්නේ ඒකට ආහාර ලැබෙන නිසා ඒ ගැන පශ්චාත්තාප වීම පවා කෙලෙසයකට කරන ආහාරයක්. ඒ වෙනුවට මේ පශ්චාත්තාප අල්ලපණ ලස්සේ පුළුවන් තරම් සතිමත් වෙන්න බලන්න. මුලදී කාර්ය අමාරුයි. නමුත් ටිකක් කල් කරගෙන යනකොට සතිමත් වෙන චිත්තක්ෂණ ගානට සාපේක්ෂව ඇහිං සහ හිතින් ඇති වෙන එතවෙච්ච දේ සහ වෙච්ච දේ නිසා පශ්චාත්තාප වෙන කීතවිලි අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අපි හිතන තරයි ඉක්මනට වෙන්නේ නැහැ. මොකද එන තොගයක් තියෙන ඔය වෙච්ච වැරදි. නමුත් ඒ ශිල්පය අල්ලගත්තට පස්සේ මේ කවුරු හරි මං වගේ කෙනෙක් ඇවිල්ලා උනන්දු කරවන්න ඕනේ තමයි තේරෙනවා. ඊට පස්සේ පුළුවන් තරම් සතිමත් චිත්තක්ෂණ ගතකරනද එතකොට හිමීට තමයි අර ටික අයින් වෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව මාගේ මූල කර්මස්ථානයයි. කයට සිත යොමු කරගෙන තත්පර 10ක් 15ක් පමණ ගත වෙද්දී හුස්ම රැල්ලට සිත යොමු විය. ආශ්වාස රැල්ල කෙටිවද ප්‍රශ්වාස රැල්ල දිග බව වැටහුණි. හුස්ම රැලි 4ක් 5ක් පමණ සතියෙන් බලා සිටින විට හුස්ම රැල්ල සිහින් විය. නාසයේ මැද හරියේ පමණක් තිතක් ආකාරයට එක දිගටම පැවතුණි. සැරින් සැරේ හුස්ම රැල්ලද දැනුනි. ඒ කාලය තුල රූප සහ ආලෝකයන් පෙනුණු අතර සිතුවිලිද ඇති වී නැති වී ගියේය. වෙනදා ආකාරයට කය පැද්දෙන ගතිය අඩු විය. තවත් පරයන්ක අවස්ථාවක පෙර පරිදි ආනාපාන සති භාවනාව ආරම්භ වී හුස්ම රැලි දෙක තුනක පමණ බලා සිටිද්දී සිතුවිලි පමණක් ඇති වී නැති වී ගියේය. කතරම් උත්සාහ කළත් හුස්ම අරමුණේ සිත පවත්වා ගන්න බැරි විය. සිතුවිලි එකක් දෙකක් පමණ මතක මතකයෙන් රූප පෙනුනත් ඒවාද අවනතය ශරීරය පැද්දුනත් හඳුනාගන්නේ ඉදිරියට නැමුණු කය ඉස්සෙන විටය කායික අපහසුතාද ඇතිවිය කනස්සලු ගතිය සිතේ ඇති උනත් ඔබ වහන්සේ දේශනා කළ ආකාරයට හැකි හැම වෙලාවකම චිත්තක්ෂණයක් හෝ සිත රැකගන්නා බව සිතමින් කටයුතු කළා කවදාකවත් මේ ආකාරයට සිදු වී නොමැත ඊයේ දවල් වරුවේ පෙර පරිදිම පර්යංකයේ සිට හුස්ම රැල්ල ඉහළ පහළ යන බව සිහියෙන් හඳුනා ගත්තා. ක්‍රමයෙන් හුස්ම රැල්ල සිහින් වී උගුර ළඟ දැනීමක් ඇති වී හිස් අවකාශයක් දුටුවා. බොහෝ වේලාවක් තිබුණා. බඩ පපුව පිම්බුණා. බඩ පෙරලී ආහාරවල රසය උගුරට ආවා. වේදනාවක්ද ඇති වුණා. ඇස් ඇරුණත් ශරීරය ශක්තිමත්ව එකම එල්ලේ පැය භාගයක් පමණ සිටියා. පසුවදා උදේ අවදි වන තෙක් මෙම පහසුව ශරීරයට දැනුණා. ඉන්පසු තවත් අවස්ථාවක පර්යංක භාවනාවේදී හුස්ම රැලි දෙක තුනක් සිහියෙන් බලා ඉද්දී නාසයේ මැද හරියේ නැවතුණා. තිතක් ආකාරයට දැනුණා. විටක රබර් බෝලයක් ඉහළ පහළ යන විදිහට තවත් විටක ඔරලෝසු බට්ටා පැද්දෙන ආකාරයටත් දැනුණා. නාසයේ මැද තද ගතියක් ඇති වී නළල දෙසටත් ශරීරය පහළ කොටසටත් ක්‍රමයෙන් ඉරක් මෙන් දැනී එකම ඉරක් බවට පත් වී ක්‍රමයෙන් සිහින් වී නැති වී ගියා. මේ අතර සැරින් සැරේ හුස්ම රැල්ලද දැනුනි. මේ කාලය තව දේවල් අත්දැක්කෙමි. සක්මන් භාවනාව වෙනදා ආකාරයට වම දකුණ වශයෙන් ආරම්භ කළා. පියවර දෙක තුනක් යන විට හිත පිට ගියා. සිතුවිලි එන්න පටන් ගත්තා. උත්සාහ කළමුත් සතිය පවත්වන්න බැරි වුණා. සිතුවිලි මතක එකක් දෙකක් හැර මතක නෑ. තවත් එක පියවරක් හෝ සිහියෙන් ගමන් කරන්න උත්සාහ කළා. දින දෙකක් නිකරුණේ ඇවිදිනවා කියලා හිතුණත් හඳුනා ගන්න එක පියවර ගැන සතුටු වුණා. උපේක්ෂාවෙන් බැලුවා. පසුදින හොඳින් සක්මන් කළා. මේ සිදුවීම් ගැන ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් අදහස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ප්‍රාර්ථනා කරමි. මේ පරයන්කේදී ඉන්නකොට ඒ ඔක්කොම තියෙද්දිත් මම සතිය පිහිටුණා එක චිත්තක්ෂණයක් හරි. සක්මණේ ඉන්නකොටත් දවස් දෙකක් මම නිකරුණේ කාලේ ගත කෙරුවත් එක පියවරක් හරි මම තව වැඩිපුර තියනවා කියන එක විතරයි අපේ භාවනා දියුණුව කියන්නේ. ඒක කාටවත් කොච්චර භාවනා දියුණුවත් ওই தත්ත්වෙන් එහාට යන්න බෑ. ඉඳන් තිබුණට වැඩි වැඩිපුර සතිමත් වෙන එක තමයි වෙන්නේ. ඉතින් 100 100ක් සතිය පවතිනවා කියන එක නොවුනට ඊට වැඩිය පොඩ්ඩක් තියෙනවා කියන ඒ පුංචි ලාභේ ඒ පුංචි සම්පත්තිය මුදුවර තීරුම් අරගෙන යන්න පටන් අරගත්තොත් ওই පුංචි දේ තමයි විශාල වෙලා ඉන්නේ. ඒ නිසා ඒ වාක්‍ය දෙකේ සටහන් කරපෙක හිතට අරගෙන මොනවා කරදර තිබුණත් මොනතරම් පෙරදුනත් පශ්චාත්තාප වුණත් ඊගාව චිත්තක්ෂණේ කොහොම හරි මං සතිමත් වෙනවා කියලා උනන්දු වෙන්න කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි හැකිලිම දිගට ඇදී යන ආකාරයක් දැකගත හැකිවිය අරමුණේ සිත පවතී මේ අතරතුර එක විටම හිස ඉදිරියට නැමුනි. එය මට දැනී හිස එසවීමි. මේ ආකාරයට පර්යංක කීපයකදීම මෙසේ සිදුවිය. මේ වේලාවේ සතිය තිබුණාද නැත්නම් නිින්ද ගියාද කියලාවත් දැනීමක් නොමැත. නමුත් ඇස් නිදිබර ගතියකින් පෙළුණි. මේ සිදුවීම නැවත අත්හදා බැලීමට සිතා නැවතත් පර්යංකයකට වාඩි උනේමි. සිත අරමුණේ පැවතුණි. මෙහිදී ශාරීරික වේදනා දැනෙන්නට විය. එය නිරීක්ෂණය කළෙමි. පාදවල බත් කෙන්ඩේ අධික වේදනාවක් දැනුනි. එය මෙනෙහි කරමින් සිටියත් වේදනාව අඩුවක් නොවිය. ඒ නිසා පාදවල ඉරියව්ව වෙනස් කළෙමි. එසේම කහඹිලියා ගෑවුණාක් මෙන් මුළු ශරීරයම කසන්නට විය. මෙම වේදනාවත් මෙනෙහි කළද එය වැඩි වෙමින් අඩු වෙමින් පවතින බැව් දැනුනි. පෙර පර්යංකවලදී මෙන් හිස ඉදිරියට නැවීම මෙහිදී සිදු නොවුනි. මෙම අත්දැකීම සඳහා ඔබ වහන්සේගෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මෙම මහඟු මෙහෙවර කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඒ කියන්නේ හිස නැමෙන එක බැලුවත් ඒකෙත් නිත්‍ය ගතියක් නැහැ. වරක හිත නැමෙන ඒවා එනවා, වරක හිත නොනැමෙන ඒවා එනවා. ඒක දිහා ඒ නිසා වෙනස් ඒකෙත් වෙනස් වෙන ගතිය තියෙන්නේ. එතකොට අපිට තියෙන පශ්චාත්තාප නොවිය යන්න පුළුවන් ගතියක්. එතකොට අරමුණේ හිත පිටවන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. හිත නැමිලා තිබුණත් අරමුණේ හිත පිහිටුණා. කෙලින් තිබ්බත් පිහිටුණා. එතකොට දැනගන්න පුළුවන් අරමුණෙත් ඔය කොච්චර දිකට බලන් ගියත් ඒකෙත් තියෙන තියෙන දේවල් වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීම වෙනස් වීමට සාදර වෙන්න පටන් අරගත්තොත් චිත්ත පීඩায়න දෙයක් නැහැ. බලන්න හිතුව කොයි දෙයක් මේ වෙනස් වෙන ගතිය දකින්න. එතකොට හැම තැනම අරමුණේ බැලුවත් ඉස්නමෙනිකේ බැලුවත් මොනව බැලුවත් ඒක දැකපු ගත්ත වෙලාවේ තේරෙයි Tamanට මේ ලෝකේ තියෙන එකම න්‍යායක් සන්තති ධර්මවල තියෙන සංකත ධර්මවල ඒ වෙනස් වෙන සුළු බලුව ගතිය දැක ගන්නා සුළුව භවනා කරනකොට ඔය තියෙන පදනම හොඳටම ඇති. ඒ නිසා ඊරියව වේවා අරමුණ වේවා බාහිර කරදරයක් වේවා ඒව නිතරම ඒ වගේ සටහන් ආකාර වෙනස් වෙන බව දැක් ගන්නා සුළුව භවනා කරන්න කියලා අපි යන් ඉස්සරහට. තේරුවන් සරණයි අතිපූජනීය ලොකු ස්වාමින් වහන්සේ හිඳගෙන මම දැන් මෙතන ලෙස සිහිය පිහිටුවමි. මුලින් ආනාපාන සති සමාවන්න මුලින් ආනාපානය රැලි දෙකක් තුනක් ගොරෝසුවටද අනතුරුව සිතුවිලිද පැමිණෙන අතර කෙමෙන් සතිය පැවැත්වීමේදී හුස්ම ගැනීම පපුවේ කුඩා කම්පනවලට සීමා වෙමින් සිතුවිලිවල රළු ගතිය අඩු වෙමින් ඒ දෙක වරින් වර සිදු වෙමින් ටික වේලාවක් පවතී අත්දැක ඇත්තේ මෙම අවස්ථාවේදී සමහර පර්යංකවල තීන මිද්දය පැමිණෙන බවකි. එසේ පැමිණෙන විට එකවරම ඔළුව කඩා වැටීමක් ඇති වී ෂණයෙන් සිහිය පෙරසීම පිහිටයි. දිගට නිින්ද යාමක් සිදු නොවන අතර මේ తත්වය කලාතුරකින් ඇතිවේ. කෙමෙන් සිහිය පවත්වද්දී අරමුණු අඩු ගතියක් ඇතිවන අතර නිදා හිඳ සිටින ඉරියව්ව සියුම් ආනාපානය සියුම් සිතුවිලි හා කිසිත් නොමැතියයි කිව හැකි තත්වයක සිහිය සුවදායි ලෙස පවති. වරින් වර යටිකයේ දැවිලි වැනි තත්වයන් හා මුහුණේ කිති කැවීම ලෙස ධාතු ගුණ පෙන්වයි. දරාගත හැකි තත්වයක් වුවද කම්මැලිකම, නීරසකම නම් ඇතිවන බව කිව යුතුය. උපේක්ෂා වීමට උපරිම උත්සාහ ගමි. මේ தત્ත්වය තුල පර්යංකය පැයකට වඩා පැවැත්වීම වාසිදායකද නැතහොත් සක්මන සමග පැයෙන් පැය කිරීම ප්‍රයෝජනවත් වේද විශේෂයෙන් අවසාන අත්දැකීම අවස්ථාවේ සිහිය පවතින්නේ හරියට ඇස් ඇර සාමාන්‍ය ලෙස ජීවත් වන අයුරින් වුවත් ඉරියව්ව හුස්ම ආදියේ සියුම් බව එලෙසම පවතී පර්යංකයෙන් නැගිට්ට පසුද තද සමාධි බවකින් එන මත්වීමක් නොමැත අවවාද අනුශාසනා ප්‍රාර්ථනා කරමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම වේවා අහලා තියෙන විදියට පරියන්ක දික් කරන්න විශේෂ අවශ්‍යතාවයක් නැහැ උවිදට කරගෙන යන්න. ඒ වගේම පරියන්ක නැගිටලා පස්සේ ඒ තියෙන එකලස තියෙන සතිය ගෙවෙන හැටි මේ ගොඩ ගහගත්ත දෙයක් ඉතිරිලා පැතිලා යන්න වගේ නිකන් දියාරු වෙලා යන්න වගේ ඒ තිබුණ සතිය සිත සමාධිය සිතුනේ තිබුණ එකලස විසිරලා යනටි බලන්න හිටියොත් ඒක ලොකු අත්දැකීමක් වෙනවා ඔච්චර ඉක්මනට විසිරෙන්නේ නැහැ. ඒ නිසා උපයා ගන්න ලද සතිය පරියන්කෙන් පස්සේ කොච්චරක් පවත්තලා නැවත පරියන්කයකට එනකන් පවත්තන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න ගත්තොත් ඒ යෝගාචර තේනවා අපි කරන්නේ පරියන්කේ උපදින සතිය ඊගාව පරියන්කට යනට 100%ක්ම නැති කරගෙන විවිධ ක්‍රියා කරන්න ගිහලා නැත්නම් හිත නරක කරගෙන නමුත් මේ ඒ පැවැත්ම උපය ගන්න ලද්ද සතියේ පැවැත්ම දිගට කරගෙන යන්න පටන් අරගත්තොත් හැම පරියන්කෙන් නැගිටලා ඊගාව පරියන්කට එනකම් කරන ඉරියව්වලදී ඉරියාපත සංදිවලදී සැලකිලිමත් වෙයි. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න පරියන්කෙන් නැගිටිනකොට ඇති වෙනයි කියන කේ එකලස කොච්චර ඉක්මනට ගෙවිලා යනවද කියන එක දිගට ඒකේ ගතිය ඒක ස්වභාවයේ බැලීම චාරිත්‍රාක් කරගන්න එක තමයි මේ වෙලාවේ හොඳ වෙන්නේ. තෙරුවන් සරණයි පූජ්‍යපාද ගරු ස්වාමින් වහන්සේ මම මෙම භාවනා මධ්‍යස්ථානයේට ආදුනිකයෙක් වෙමි. එසේ වුවද ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු කර ඇත්තෙමි. පර්යංක භාවනාව උදෑසන පහට පර්යංක භාවනාවට වාඩි වුණ අවස්ථාවේදී තද කුසගින්නක් දැනුනි. නමුදු ෂණයකින් එයද නැතිව ගිය බව වැටහුණි. එසේ සිතුවිලි ඇතිව නැතිව ගියද සිහිය පවත්වාගෙන හුස්ම රැල්ල කෙරේ අවධානයෙන් සිටීමට සිත ශක්තිමත් බව දැනුනි. කයට මනා කයට මහා කළු ගලක් මෙන් බර ගතියක්ද තවත් වරක මා අවට තද සීතල ගතියකින්ද දැනුනි. දේශනවලදී දුන් උපදෙස් අනුව විනාඩි 45ක් පමණ සක්මන් භාවනාව කර පර්යංක භාවනාවට වාඩි උනේමි. හුස්ම රැල්ලේ සිත හසුරුවා ඇතිවීම නැතිවීම කෙරේ සිහිය පිහිටුවා සිටියද ලෝකයක් නැත සිතුවිලි සිතෙහි ඇති වෙවි නැති වෙවි යන බවද දෙනුනි සියල්ල සියල්ල ඔහේ පාවෙවි යමින් නිවෙන අතර ශරීරයේ පුරා කුහුඹුවන් වැනි සතුන් නලියනවාක් මෙන් දෙනුනි තවත් වරික ඉදිකටුවකින් අනින්නාක් මෙන් දෙනුනි මේ සියල්ල ඇතිවෙවි නැතිවෙවි යන අතර හුස්ම කෙරෙහිම සිත පවත්වා ගැනීමට හැකියිය. භාවනාව තරම් සුවයක් තවත් නැති බව සිතට දැනුණද මුළු පර්යංක භාවනාව තුළ සෑම අවස්ථාවකදීම හතර පහ වතාවක් ඇස් හැර බැලීමට හිත වහල් වී ඇත. ස්වාමින් වහන්ස භාවනාව වඩා ගැනීමට මේ ස්වභාවය මට ගැටලුවක් වී ඇත. ඊ타ම කාරුණික ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව ඔබ වහන්සේගේ උපදෙස් අනුව 1 2 3 පියවර වශයෙන් පැය එකක් පමණ සක්මන් භාවනාව විවිධ සිතුවිලි සිතට පැමිණියද සතියේ සිත පිහිටුවා සක්මනේ යෙදිය හැකිය. වැලි පොළොවේ මට සිලුටු ගතියත් ලනුපැදුරේ රළුභාවයත් পায়ට තදින් දැනේ. පාදයට බරගත් පාදයට බරගතියක්ද දැනේ. පර්යංක භාවනාවේදී මෙන්ම සක්මන් භාවනාවේදීද දිනෙත් හැර වටපිටාව නොව ඉදිරිය බැලීමේ දැඩි අවශ්‍යතාවයක් දැනේ. වරින් වර දැනේ. ගරු කටයුතු ස්වාමින් වහන්ස මට පමණක්ද මේ විදිහට වෙන්නේ නිසා මට මහත් ගැටලුවකි. ස්වාමින් වහන්සේ ඊ타ම කරුණාවෙන් භාවනාව තවදුරටත් කරගෙන යාමට උපදේශක් පතමි. ලෝක සාසනික සේවයේ යෙදෙන ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය ත්‍රිවිධ රත්නයේ පිහිට මෙත් ප්‍රාර්ථනා කරමි. මේ මේ සාකච්ඡා කරන චේතෝ කීල සූත්‍රයේ තියෙන විදිහට තමන්ගේ භාවනාවම අදාහගන්න. එහෙම නැතුව මේ ඇසරනවා වැහෙනවා කියන එක හෝ පරියන්ක සක්මනේදී මේ වගේ වෙන දේවල් පිළිබඳව වර්ධින දේවල් ගැන සාකච්ඡා කරන්න ගත්තොත් සද්ධාව කැඩෙනවා. මේ තිබුණට වැඩිය Taman කොච්චරක් ඉස්සරහට යන්න පුළුවන් නැත්නම් ඇත්ත එක ඇරලා වැහුණට පස්සේ කොච්චර වෙලා යනවද නැවත හිත පිහිටවන්න. ආයෙත් ඇරලා වැහුණාට පස්සේ කොච්චර වෙලා යනවද හිත පිහිටවන්න කියන කරුණු මිස ඇස්සරීම පිළිබඳව හිත පිට යෑම කතා කරන්න පටන් අරගත්තොත් ඒ සද්ධාවේ මන්ද ගතියක් ඒ වගේම කෙලෙස් වලට කැමැති ගතියක් කෙලෙස් වලට පොහොර දාන ගතියක් කෙලෙස් වලට ආහාර දෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් එහෙම කරද්දිත් මගේ බාධක තියෙද්දිත් කොච්චරක් දුරට සතිය වෙනදාට වැඩිය අඛණ්ඩව පවත්වන්න පුළුවන්ද කියන කරුණු මේ ලියීම අහගෙන හිටියට ඇහෙන්නේ නැහැ. දීලා තියෙන වැරදින දේවල්. ඒ නිසා ඒ පුරුද්ද අතහැරලා පව් සමාදන් වීම අතහැරලා හරියන පැත්ත වාර්තා කරන්න. හරියන පැත්ත වාර්තා කරන්න පටන් ගත්තට පස්සේ අහගෙන ඉන්නකොට සතුටුයි ලියුමට සතුටුයි Tamanටත් ක්‍රමසාවිදි බොහොම ඉක්මනට පහළ වෙයි කියලා බලාපොරොත්තු ඇති කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. නාසිකාග්‍රයේ පහළට ඉහළට වැදෙන පුළුන් රොදක් මෙන් දැනෙන ආනාපාන සතිය දැන් කයට ඊතා හුරු බවක් දැනේ. එම අරමුණේ සිත දීර්ඝ කාලයක් තබාගෙන සිටීමට මට දැන් පුළුවනි. ඊයේ සහ පෙරේදා ඔබ වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු අනුව දිගටම භාවනාව කරගෙන ගියෙමි. අද දිනයේ උදේ පැය එකහමාරක පමණ දීර්ඝ කාලයක් පර්යංක භාවනාවේ යෙදුන අතර වේදනාවන් දෙපාවල ඊතා වැඩි වූ අතර මදහත් සිතින් ඉවසාගෙන සිටියෙමි. පාදවල දැඩි වේදනාවලට සිත යොමා ඒවා අනිත්‍ය බව මෙනෙහි කර උඩුකයට සිත යෙදුවෙමි. පාදවල දැඩි වේදනා අඩු වූ අතර ටික වේලාවකින් පාද දෙකම හිරිවැටි කය සෙලවීමටවත් අපහසු විය. මට දැනෙන ලෙස ඉන්පසු කය නොසෙල්වා දිගු කාලයක් සිටීමට හැකි විය. මට එම මොහොතේ දැනුනේ පාද දෙකක් නැතිව උඩුකය වේගයෙන් කැරකෙන විශාල යකඩ භාජනයක් තුල මා සිටින බවකි. ඒ මොහොතේ මම නැවත ආනාපානයට සිත යෙදුවෙමි. එම භාජනය වේගයෙන් කැරකෙන්නට විය. ඒ මොහොතේ මා සතිමත්ව සිටියෙමි. ආනාපානයද හොඳින් දැනුනි. මේ මාගේ අත්දැකීමකි. පළවෙනි ප්‍රශ්නේ මාහට ආනාපානයට සිත යොදා වේදනාවන්ද ඉවසීමෙන් පසුව කය තැම්පත් කර සිටීමට මට දැන් පුළුවනි. මාහට ඇති ප්‍රශ්නේ නම් ඉන්පසු ආනාපානයට සිත යොදවමින් සිටීම කළ යුතුයද? නැතිනම් සිතුවිලි වලට එන්නට ඉඩ හැර බලා සිටිය යුතුයද? දෙවෙනි ප්‍රශ්නේ කය මෙලෙස තැම්පත්ව සිටින විට අප සිහි කළ යුත්තේ ආනාපානය වරහන් තුල ආශ්වාස ප්‍රශ්වාස දිගු හෝ කෙටි බවද නැත්නම් නාසිකාග්‍රයේ හුස්ම වදින තැනද නැතිනම් මේ අරමුණු දෙකමද යන්නයි. තෙරුවන් සරණයි. කයේ සැහැල්ලුකම එකලස්කමක් ඇතිලා තියෙනවා නම් හිතවිලි නොබෙලුවත් ආනපාන නොබෙනුවත් යන්න පුළුවන්. නමුත් සැකනම් මම මේ භාවනාවේදී ඉන්නේ මොනවාට සැක තියෙනවා නම් ආනපානේ බලන්න. ඉතින් ආනපනේ බලන්න ඕන කරලා තියෙන්නේ සැක මුසු කෙනාට විතරයි. සද්ධාවෙන් ඉදිරියක් මේ යන්නේ කියලා දන්න කෙනාට මොකක්වත් ඕනේ ඒ තියෙන විවේකයේ දිගේ යන්න පුළුවන්, තියෙන එකලස දිගේ යන්න පුළුවන්. ඉතින් මේ ලියම ලියවිලා තියෙන්නේ අන්නේ සැකමුසු ගතිය. සද්ධාව නැති ගතියක. ඒ නිසා අදාහගෙන යන භාවනාවට යන්න ඉඩ දෙන්න. එතකොට බොහොම ශීඝ්‍රයෙන් භාවනා ඉදිරියට යනවා. ඔය හැම වෙලාවෙම ලියන්න තියෙන මල්ල ඔබව බලන්න වගේ සැක කරන එක්කනට ආනාපානෙ පිහිට පතන්න වෙනවා. මේ සකවයන් එක්කනට ආනපාන පිට පතන්න ඕනේ නැහැ. ඇතිවෙච්ච විවේකයේම පදනම් කරගෙන ඉදිරියට යන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා පර්යංක භාවනාවේ යෙදෙන විට කයෙහි වේදනා දෙන ස්ථාන දෙස බලා සිටි. එවිට විවිධ ස්ථානවල වේදනා දැනෙන අතර එසේ බලා සිටින විට යම් අවස්ථාවල එම වේදනා නැති වී යයි. ඉන් පසු යම් අවස්ථාවල විවිධ ස්ථානවල වලලු ආකාරයට තරංග ගමන් කරනවා ලෙසද දැනේ. ටික වේලාවකට පසුව නිින්ද ගියාක් මෙන් ගැසීම් ඇතිවේ. එම අවස්ථාවල මට හිඳගෙන සිටින බවත් ඉදිරියට නැමී සිටින බවත් දැනේ. නිින්ද ගියායයි දැනෙන අවස්ථාවේ අතරමැද විවිධ සිතුවිලි ඇවිත් ගිය බවද යම් යම් වේදනා දැනුණු බවද දනි. මෙසේ පර්යංකයේ මිනිත්තු 30ක් පමණ එක ඉරියව්වෙන් සිටිය හැකිය. එම කාලය තුල පෙර ලෙස 3-4 වතාවක් ගැස්සීම් සිදුවේ. සක්මන් භාවනාවේ යෙදෙන විට පළමුව පාදය පොළව ස්පර්ශ වන ආකාරය බලා සිටී. එවිට යම් අවස්ථාවල පාදය පමණක් නොව සක්මන් කරන විට මුහුණේ මාංශපේශි සෙලවෙන ආකාරයත් දත් ඊතා සියුම්ව එකිනෙක වැදෙන ආකාරයත් දැනේ. නැවතත් පාදයේ දෙසට ආ විට වම දකුණ ලෙසද ඉන්පසු වේගය අඩු කර පාදයේ තබන විට ස්පර්ශ වන ආකාරය දෙස බලා සිටි. එවිට පාදයේ එසවීම හෝ ඉදිරියට ගෙන යන බව දන්නේ නැත. ටික වේලාවකට පසු පාදයේ ඔසවන ඉදිරියට ගෙන යන හා තබන දෙස බලා සිටි. එවිට ඊතා හොඳින් පෙරට වඩා සතිය පිහිටන බව දනි. නමුත් ඊතා අලස බවක් ඇතිවේ. එලෙස අඩි 10ක් පමණ ගිය විට නැවැත්වීමට සිටි. නමුත් නැවත් නැවතත් වීරයගෙන තවත් අඩි 20ක් 30ක් පමණ සක්මන් කරයි. ස්වාමින් වහන්ස ඉදිරි භාවනා කටයුතු සඳහා උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒකේ පරියන්කේ සක්මනේ දෙකේම ඒ අරමුණු බොඳ වෙලා වගේ නැත්තම් සංඥා බාටපත් වේගෙන යන වෙලාවේදී ඒකට සූදානම් නැති මනසක් තමයි තියෙන්නේ. ඒ නිසා අරමුණු සියුම් වෙලා මතක තියාගන්න බැරි මට්ටමට යනකොට විශේෂයෙන්ම අරමුණු සියුම් වෙන බව නැත්තම් සංඥා බාටපත් වෙන බව දැනගෙන යනවනම් කලකොල වෙන්නේ නැතුව භාවනාවට අනුග්‍රහ කරන්න පුළුවන්. ඉස්සර ගොරෝසුට දැනෙච්ච දේවල් සියුම් වෙන්න පටන් ගන්නවා. කෑලි කෑලි පෙනෙන්නේ නැති වෙන්න යන පටන් ගන්නවා. විචි දේවල් නොදැනෙන්න පටන් අර ගන්නවා. ඒක නිතක නැතුව ඒකට දිගට අනුග්‍රහ කරන ගියොත් බොහෝම සාන්ති කර තැනකට හිත අරගෙන යනවා. ඉතින් මේකට සැක කරලා හොයන්න ගත්තොත් ආයෙත් භාවනා අමු වෙලා අර තිබුණු තැනට ඇදගෙන වැටෙනවා. එහෙම වෙලා වෙලා වෙලා දවසක මොයරවුවට පස්සේ මේ தත්ත්වෙට එහෙම නිසිනින්ද යන්න ආරිනවා. මේ සංඥා බාටපත් වෙනකොට කලකොල වෙන්නේ නැහැ පිටිපස්ස හැරිලා බලන්නේ නැතුව ඒ යන වැඩේට එහෙම යන්න දීලා මේ අනුග්‍රහ කරන එක තමයි මේ මෙතෙන්දි කරන්න තියෙන වැඩේ. ඉතින් ඒ නිසා හොඳට දැනගන්න ගුරුසු අයින් සියුම් වෙලා සියුම් එක අති සියුම් වෙන එක තමයි භාවනා සිද්ධ වෙනකොට දියුණු වෙනකොට සිද්ධ වෙන්නේ. ඒකට ඒක කරදරයකට ගන්න නැතුව ඒකට හේම නිසිනින්ද වෙන්න දෙන එක තමයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි පින්වත් ගරුතර ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මා භාවනා ආසනයේ වාඩි වී සිටින ඉරියව්ව කෙරෙහි අරමුණු කරමි. ඉන්පසු කයෙහි ආස්වාස ප්‍රස්වාසයේ දැනේ. හුස්ම රැල්ල නාසාග්‍රේ ගැටෙමින් ඉහළ පහළ යයි. මම සතියෙන් එදෙස බලා සිටිමි. හුස්ම රැල්ලේ කොට ස්වභාවයක් දැනේ. ටික වේලාවක් ගිය පසු අන්තිම හුස්ම රැල්ල නොදැනී යයි. එවිට සතිය පිහිටන්නේ කය තුලය. කය දෙපසට කෝට් එකක මෙන් වෙන් කර ඇතුලාන්තය දකි. මැටි භාජනයක පිළිණු උණු බත් මුට්ටියක ගොජ දමන ස්වභාවයකින් ඇතුලාන්තය දකි. උදාහරණ වක්කඩකින් වතුර වැක්කිරෙන විට දමන පෙන මෙන් රතු පාට මස් කහ පාට පෙන පිටක් මෙන් දිස්වේ. ඉන්පසු හැම ගැසූ කය කොක්කක එල්ලා සිත ප්‍රශ්න කරයි. ඔබට නමක් තිබේද? ඥාතීන් සිටීද? දෙමාපියන් දරුවන් සිටීද? ස්වාමි භාර්යා සිටීද? කොටින්ම අයිතියට කෙනෙක් ඉදිරිපත් වීමට ඇද්ද? ගැහැණු පිරිමි බවක්ද නොදැනි. දැන් සිත මද සිනහවකින් උපේක්ෂාවෙන් සිනාසෙයි. මෙතෙන් සිට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පවතින උතුම් ගුණ කදම්බය එකින් එක දකිමින් සතුටු කඳුළු වැగిරෙයි. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පවතින ශ්‍රද්ධාව කියා නිම කළ නොහැකි තරම්ය. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් සක්මන් කරමි. සතිය පිහිටවන්නේ පාදෙහි විලුඹටය. ඉන්පසු මැද ඇඟිලි වශයෙන් අරමුණු වෙයි. පියවර කිහිපයක් ගිය පසු තද බව, රළු බව, සිසිලස, උණුසුම ආදිය දැනේ. බුදුගුණ වලට ඉබේටම සතිය පිහිටයි. අරහං සම්මා සම්බුද්ධෝ වශයෙන් එකින් එක අරමුණු වෙයි. මාගේ මේ භාවනාවේ අඩුපාඩු පෙන්වා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා. ඔතන භාවනා වැඩමුළුවක ඉන්නකොට මේ වගේ එකක් කරදරයක් නැතුව වුණොත් අනිත් දවසේ ඒ தත්වෙට ඉඳගෙන නොබෝ වේලාවකම වැටෙනවා. ඉඳ ගන්නකොටම වැටෙනවා. අර කලීතු කාරණා නතර වෙලා භාවනා අරමුණට මානසිකාරයට හිත ඉක්මනට පැමිණෙන ගතිය තමයි මේ වෙලාවේ දකින්නේ පැමිණුණාට පස්සේ බොහෝ වෙලාවක් මේ භාවනා ශේෂ්ත්‍රයේම සැරිසරනවා. ඉතින් ඒක වෙනකොට ඇඟිලි ගන්න නැතුව භාවනාවට ඒ විදිහටම යන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒතකොට සද්ධාව, සීලය, සතියෙම පුදුම වර්ධනයකට එන්න පටන් අර ගන්නවා. ඇඟිලි ගහන්න ඕනේ නැහැ. ඇඟිලි ගහන්න ඕනේ වෙන්නේ හිත පිට ගියොත් විතරයි. මේ යන විදියටම අනුග්‍රහ කරන්න කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංකය මම පර්යංකයේ හිඳගෙන මොහොතක් කය දෙස බලා හිඳිමි. මද වේලාවකින් හුස්ම රැල්ල වෙත සිහිය යොමු වේ. මෙසේ හුස්ම රැල්ල ගොරෝසු මට්ටමේ සිට සියුම් වන අයුරු නිරීක්ෂණය කරමි. අතරමැදින් මැද ශරීරයේ කම්පන වේදනාවන් චලනයන් කෙරෙහිද සතිය යොමු වේ. තැම් විට වේදනාද ඇති වූ සැටිත් මදක් වැඩි වී තුනී වෙන සැටිත් නිරීක්ෂණය කරමි. සිත නැවත හුස්ම රැල්ල වෙත යොමු වේ. තද ඝනාන්ධකාරයක් ඇති වී ඒ තුලින් ලා කොළ පැහැති ආලෝකයක් රවුම් හැඩයෙන් මා දෙසට පැමිණ ක්‍රමයෙන් නැතිවේ. මේ ආකාරය පිළිබඳ નિરાයාසයෙන් සතියෙන් යුතුව බලා හිඳිමි. එය නැති වූ විට සියුම් වූ හුස්ම රැල්ල දැනුනි. විටක ආනාපානය කැඩි කැඩි පෙනේ. විටක විදුලි කොටන්නාක් මෙන් දැනේ. මේ తত্ত্বය පැවතුනද සිහිය කලබලයක් නොඋනි. ටික වේලාවක් ගිය පසු සතිමත් බව පිළිබඳ මට සතුටක් දැනුනි. එවිට සිත දෙස එවිට සිත සිත සමග කතා කරන බව දැනුනි. ඒ කුමක් පිළිබඳව දැයි නිශ්චිතවම හඳුනාගත නොහැකිය. එවිට නැවත ගැස්සීමෙන් ගොරෝසු ආනාපානයේ වෙතට සිත යොමු විය. කෙසේ නමුත් සිත ටිකෙන් ටික වෙන දෙයට වෙන්න දෙන ආකාරයට බලා හිඳීමට පුහුණුවන අයුරු නිරීක්ෂණය කරගත හැකි විය. සක්මන් භාවනාව සක්මන තුලදීද පතුලට පියවරට සතිය යොමු කරමි. පතුලේ ගැටීම පිළිබඳ નિરાයාසයෙන් සතිමත් භාවය ඇතිවේ. එවිටද පරයන්කයේදී මෙන් ප්‍රීතියක් සැහැල්ලුවක් ඇතිවේ. සිත සිත සමග කතා කරන බව වැටහි. මේ తත්වය හරියටම වටහාගත නොහැක. බාහිර රූප ශබ්දාදී අරමුණු කෙරෙහි අවධානය නැති තරම්ය. රූප ශබ්ද දුටුවත් ඒ කුමක්දැයි නිගමනය කිරීමට සිත නොපෙළඹේ. කෙසේ නමුත් පසුතැවීම හෝ ප්‍රීති වීම ප්‍රීතිවීම් රහිත මධ්‍යස්ත භාවයක් සිත තුළ ගොඩනැගී ඇති බව දැනි. දෛනික කටයුතු බොහෝ කටයුතු සෙමෙන් සතිමත්ව සිදු කෙරේ. බාහිර කටයුතු පිළිබඳ අවධානය ගිලිහෙන අයුරු නිරීක්ෂණය කළෙමි. ආනාපානය සැලසුම් කරන ස්වභාවය කෙලෙස් කෙමෙන් ගිලිහෙන බව නිරීක්ෂණය කළෙමි. හැකි සෑම විටම ක්‍රියා කරන විට ශරීරයේ චලනය වන අයුරු මස් පිඩුවල ගැස්ම ආදිය පිළිබඳව පාදයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සිහිය පවත්වමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසේවා. කොමෙච්චි ඉස්සරහට යනකොට අනායාසයෙන්ම වාගේ මෙතරම් ආයාස කරන්නේ නැතුව මේ අරමුණේ තියෙන විවිධ ආකාර පේන්න පටන් ගන්නවා. ඒක හොඳ දියුණුවක් පෙන්වනවා අන්තිමට ඒ ආකාර පෙන්ලා පෙන්ලා පෙන්ලා පෙන්ලා ආකාරයක් දැක් ගන්න බැරි තරම්ම Java කැවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සටහන් තිබිතු දේ මේ විදිහට ගියාම කියන්නේ ආකාර පඤ්ඤත්තිය කියලා විවිධ ආකාර පෙන්වනවා. එහෙම මේ යන්න දුන්නොත් ඒකේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා මේ ආකාරය කියලා දැක් ගන්න වෙලාවක් නැත්තරම් ඉක්මනට වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තඳ අවශ්‍ය කරන්නේ නිසකව ඒකට මේ අනුග්‍රහ කරන එක තමයි නිසා දැන් තියෙන්නේ සාමාන්‍ය බත්තලිය ඉදීගෙන එන වෙලාව වගේ. කොච්ච දාන්න පටන් ගන්න වෙලාවචි ඔකෝ දිගටම දරා දින්න නැතුව තැම්බෙන්න අරින එකයි තියෙන්නේ. පැහෙන්න අරින එකයි තියෙන්නේ. එතකොට ඒ බත් ඉදීම කියන එක නැත්තම් gediyak ඉදෙනා වගේ එක දිගට සිද්ධ වෙනවා. ඒ වෙලාවේ ගහෙන් කඩන්න නැතුව තියෙන එක විතරයි කරන්න ඕනේ. ඒ ගහේම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා මේ වගේ දෙයක් ආපුවාම ඒක නිසිනින්දේ වැඩෙන්න අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මෙය මාගේ දෙවන වැඩමුළුවයි පළමු වார்த்தාවට අනුව ඔබ වහන්සේ දුන් උපදෙස් පිළිපදිමින් භාවනා කළෙමි පර්යංක භාවනාව මම දැන් මෙතන ඉඳගෙන ඉන්නා බව සතියෙන් යුතුව මෙනෙහි කරමින් සිටින අතර ආශ්වාසය හා ප්‍රශ්වාසය විවිධ වෙනස්කම් අනුව වැටහි සුළු වේලාවකින් හුස්ම රැල්ල සියුම් වේගන යයි කයට මුලදී දැනුණ තදබල වේදනාවන් දැන් නොදැනි. අත් දෙකේ හිරිවැටීම හා තදවීම පමණක් දැනි. කයද සැහැල්ලු වී ඇති බවක් දැනි. ඊයේ දිනයේ මෙසේ සැහැල්ලු බව අත්විඳිමින් සිටින විට මා ඉදිරියෙන් විනිවිද නොපෙනෙන විශාල වීදුරු ආවරණයක් බඳු දෙයක් පේන්න විය. මා ඒ දෙස බලා සිටින විට එය ක්‍රමයෙන් පුළුල් වෙමින් අර්ධ ගෝලාකාර හැඩයකට අනුව ඈතට ඈතට විහිදෙන්න පටන් ගත්තා. කිසිම හැඟීමක් මට ඇති වුණේ නැහැ. නමුත් තිබුණේ හිස් බවක් පමණයි. ඒ හිස් බවට සිත ප්‍රිය කළා. සුළු වේලාවකින් ඒ ආවරණය දිය වෙමින් ගොස් නොපෙනී ගියා. මා අවදියෙන් බව වැටහුණා. ශබ්ද ඇසුණත් ඒවාට ප්‍රතිචාර නොදක්වා අරමුණෙහිම සිහිය පිහිටුවා බොහෝ වේලා සිටිය හැකි බව වැටහුණා. සක්මන් භාවනාව ඇවිදින සෑම විටකම සතියෙන් යුතුව වමහා දකුණ වශයෙන් මෙනෙහි කිරීමට උත්සාහ ගතිමි. දානශාලාවට යන විට හා පඩිපෙළ නගින බසින විටදී පවා සතියෙන් යුතුව ගමන් කරමි. සෑම විටකදීම සතියට මුල් තැන දෙමින් ගමන් කිරීමට වෙර දරමි. සක්මන් මළුවේ සක්මන් කරන විට දැනෙන්නේ විසිතුරු මැහුම් රටාවක් බීක්කු පේලි දෙකක් සමාන්තරව ඇදගෙන යන්නාසේය. ඉඳහිට දෙපයේ වේදනා හා බෙල්ලේ රිදුම් ඇති වුවද ඒවා ඉවසාගෙන දිගටම බොහෝ වේලාවක් සක්මන් කිරීමට හැකිය. භාවනාව දියුණු කර ගැනීමට සුදුසු උපදේශක් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේ ජන විදිය හොඳයි. හැබැයි අර සක්මන් කරනකොට එimhe ඇඟේ මස් පිටු වල වේදනා බෙල්ල එහෙම දැනෙනවනේ ඒක ගොඩාක් බලපාන්නේ හුඟා කොනටදී බිම් බැලුවොත් නැත්නම් හුඟා කොනටදී ඔළුව කෙලින් තියාගෙන ඉඳ ගියොත් ඒ අනුව වේදනාව එනවා. ඉතින් ඒක බලලා ඒත් එහෙම සැහැල්ලු වෙන තාලෙට ඉස්සරහට පාත් වෙලා වැඩනම් පසර කරලා සමබර භාවයේ ගන්න පොඩ්ඩක් ඇඟට උහුරු කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඇඟ බොහොම નિરાයාසයෙන්ම පවත් ගන්න ඉරියව පුරුදු වෙනවා. නමුත් ඒක උනාට සතිය කැඩෙන්නේ නැහැ. නමුත් මේ සතියත් කැඩෙන්නේ නැතුව කයටත් පහසුකම් ටිකක් දීලා ගිනිච්චොත් කටුකොහල් නැතුව භාවනා කර දිගට කරගෙන යන්න පුළුවන්. ඒකට පොඩ්ඩක් අනුග්‍රහ කරන්න වෙයි. තිරුවන් සරණයි ගෞරවනීය නායක ස්වාමින් වහන්ස පර්යංක භාවනාව ආනාපාන සතිය මාගේ සති නිමිත්ත වම් නාසිකාවේ මුලයි ආශ්වාස හුස්ම රැල්ල ප්‍රශ්වාස හුස්ම රැල්ල දෙකම වම් නාස්පුඩුවෙන් ඇතුල් වී එම නාස්පුඩුවෙන්ම පිට වෙයි මුල් දින කීපයේදී සති නිමිත්තේ සිත රඳවාගෙන සිදුවන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දෙස බලමින් සතිය පිහිටුවීය. මේ වන විට සුළු වේලාවකින් හුස්ම රැල්ල කෙටි වී යයි. එය හරියට දෙමෝලකින් පිටිකොටන විට ඇතිවන රිද්මය වාගේය. ඒත් ආශ්වාස ප්‍රශ්වාසය ඊතා සියුම්ය. මේ වන විට මූලික කර්මස්ථානයේ වම් නාසිකාව මුල දැනෙනවා දැනෙනවා යයි සිතන අතර ඊතා ඉක්මනින්ම හුස්ම රැල්ල සියුම් වී යයි. ආස්වාසේ ප්‍රස්වාසේ කෙසේවත් වටහා ගැනීමට අමාරුය. කය කෙසේවත් නොදැනි. සතිමත් සිතින් නිසොල්මනේ කොපමණ වේලාවක් සිටියාද කියා නොදනිමි. අද දින පර්යංකයේ මෙසේ සිටින අවස්ථාවේ එකවරම මුළු කයම වේගවත්ව ගැස්සීමට විය. එය සිදුවීමට තත්පරයක් තරම්වත් කාලයක් ගත නොවුනි. ඒත් මා සතිමත්ය. නිදිබර ගතියක් අහලකටවත් නොති අහලකවත් නොතිබූ බව විශ්වාසය. ඒ කම්පන ගතිය ටික වේලාවක් යනතුරු තිබුණි. මුළු කයම දහඩියෙන් තෙත් වී තිබුණි. නැවත සියුම් වී ඇති හුස්ම රැල්ල දෙස නිසොල්මනේ සිටියෙමි. මුල් වර තරම් කයේ චංචල ගතිය නොදැනුණත් වරින් වර දීර්ඝ හුස්ම රැල්ලක් එකවරම සිදු වී ඇති වී නැති වී යයි. ප්‍රස්වාසයේ ප්‍රකට නැත. දිවා දාණය සඳහා සංඥාව නිකුත්වන තුරුම ඊතා සතුටින් සතිමත්ව ගත කෙලිමි. කයේ කිසිදු වේදනාවක් දෙනුනේ නැත. සක්මන් භාවනාව වැලිමලුවේ සක්මන් කරන විට එම පාදයට දැනෙන වෙනස්කම් එනම් කයේ බරගතියත් පාදයට දැනෙන මෘදු සියුම් ගතියත් සතිමත්ව දැනගනිමින් සක්මන් කළෙමි. ලනුපැදුරේ পায় පොළවට ස්පර්ශ වන විට එහි රළු ගතියත්, পায়ට දැනෙන කයේ බර ගතියත්, ඒ වාගේම ලනුපැදුරෙන් පා ඉවත් කර සිමෙන්ති පොළවේ পায় හසුරුවන විට දැනෙන, পায়ට දැනෙන මට සිලුටු සුමුදු ගතියත් නිරීක්ෂණය කරමින් සතිමත්ව වෙහෙසක් නොදැනී පැයකට ආසන්න වේලාවක් සක්මනේ යෙදෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ සතිය පිහිටුවන අවස්ථාවල මා ලබන අත්දැකීම් මෙසේය. අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස දෙපා නමැද ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට රැකවරණය নিরතුරුවම ලැබේවායි පතමි. මේ <clears throat> විශේෂයෙන් උපදේශයක් දෙන්න දෙයක් නැහැ මේ ගත්ත හැල්ම මේ ගත්ත ගැම්ම මේ ගත්ත ආරේ කඩා ගන්න නැතුව දිහට පවත්තන එක තමයි දවස් 30ෙම කරන අනුග්‍රහය. දැන් භාවනාවට නිසින්ද එහෙම යන්න ඇරලා ඇඟලෙඩ කරගන්න එපා. ඔළුවේ අනංගන ඔළුවේ කරදර දාගන්න එපා. අනුන්ගේ ප්‍රශ්න වලට ඔළුව දාන්න යන්නේ නැතුව ගැප් ගත්ත මවක් වගේ කිරි වදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේකට එහෙම නිෂිනින්ද යන්න අරින්න ඕනේ. ඒකට අපි අනුග්‍රහ කරන්න ඕනේ. ඒක තමයි ඉතින් ඒක භාවනා පරිබාහිර දෙයක්. ඒක තමයි මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ. ලිඛිත ප්‍රශ්නේ පවනයි. අදත් හරි කම්මැලි. ඌරොක්කට නෑ වලියක් අදින්නේ නෑ ඔය නිකන් මොන මොනවා හරි කී කියා ඉන්නවා හොඳයි හැබැයි. ඉතින් වෙන කවුරු හරි ඉන්නවද මේ වෙන වලියකට? තව විනාඩි 10ක් තියෙනවා. එකම වගේ එක නාම 14ම ලියලා වගේ තරංගත් කියවන්නේ කම්මැලි වෙලා වගේ මටත් කම්මැලි වෙනවා. කාටද නැද්ද වෙන ඊට අමතරව රණ්ඩු සරුවල් තියෙන ප්‍රශ්න. හරි එහෙමනම් අපි යනවා දක්මන්ට. වෙන ප්‍රශ්න නැති නිසා අපිට තියෙනවා කියන්නේ මේ පැයකුත් විනාඩි 10ක් 15ක් විතර කල් තියෙනවා. අපි ඒ කාලෙන් පස්සේ අපි නැවත තුනට රැස් වෙනවා පරියන්ක භාවනාවකට. ධර්ම සාකච්ඡාට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.